තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් උතුම් වූ ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. එනතුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාටම යහපත පිණිස පවතින කුසල මාර්ගයක් දේශනා කරන්නට යෙදුනේ. ඒ කුසල ප්‍රතිපදාව ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ආකාර දෙකකට කතා කරන්න පුළුවන්කම තියෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධහම ශාසනං. ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයක් වන ඒ උතුම් ගාථාවෙන් දැක්වෙන්නේ සියලු අකුසලයන්ගේ පාපයන්ගේ නොකිරීමත් ඒ වගේම සියලු කුසල ධර්මයන්ගේ අප්‍රමාදී සම්පාදනයත් ඒ වගේම හිත দমনය කර ගැනීමත් කියන මේ කාරණා තුන. කුසලස්ස උපසම්පදා කියලා කිව්වේ ලෞකික ආදී සියලු කුසල ධර්මයන් ඒ වගේම සචිත්ත පරියෝදපණං කියලා හිත දමනය කර ගැනීම කියේ ලෝකෝත්තරාර්ථය ප්‍රකට කර දැක්වීම සඳහා මේ ශාසනයේ හිත දියුණු කර ගන්නවා නම් ඒ හිත හිත දමනය කර ගැනීම ඒකාන්තයෙන්ම ආශ්‍රවයක් ඡේවන ප්‍රතිපදාවෙහිලා වැටිය යුත්තක් මනාකොට හිත දමනය කර ගන්න ප්‍රතිපදාවයි ඒක නිසා අපිට මේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් පෙන්වපු මේ උතුම් ධර්මයේ ලෝකෝත්තරාංශයේහි සංග්‍රහිත නැතිනම් ලෝකෝත්තර පැත්තට වැටෙන නුවණක් ඥාන දර්ශනයක් පිළිබඳව. එහෙමත් නැතිනම් අපේ ජීවිතේම තියෙන යථාර්ථවාදී සත්‍ය පැතිකඩ පිළිබඳව අපි ක්‍රමක්‍රමයෙන් මේ විග්‍රහ කරගන්නේ ක්‍රමක්‍රමයෙන් මේ විමසමින් කටයුතු සිද්ධ කරගන්නේ. ඒක නිසා අපිට වැදගත් වෙන බොහෝ කොටස් අපි සාකච්ඡා කළා. අභිධර්ම පිටකයේ ධම්ම සංගණි ප්‍රකරණේ රූපකාණ්ඩයට අදාළව ඒක විදේන රූප සංගහෝ කොටස නිමා කරලා දුවිදේන රූප සංගහෝ කියන කොටසෙදී චක්ඛායතන රූපයත් සෝතායතන රූපයත් කියන මේ රූපය අපි කතා කළේ ඇත්තටම සියලු රූපේ අපි ආයතන ටික ගත්තාම ආධ්‍යාත්මික ආයතන ටික කතා කළ යුතු වෙන්නේම නැහැ මොකද එක ආයතනයක ස්වභාවයක් පිළිබඳව කතා කළාම සමස්තයක් විදිහට ඒ සියලු රූපායතනයන්ගේ ස්වභාවය තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ එතකොට මෙතනදී අපි පහුගිය දේශනාව තුළ කතා කළා සෝතායතන රූපේ පිළිබඳව ඒ සෝතායතන රූපේ පිළිබඳව විග්‍රහ කරගන්නකොට එතනදී අපි සෝතයෙන් තොරව නැතිනම් කනින් තොර සද්දය සද්දයෙන් තොර කනත් නොහට ගන්න බවට හැම වෙලාවකදීම සද්දේ සහ කන කියන කාරණා දෙකම පෙරපසු නැතුවම එකට උපදින ලක්ෂණයක් පිළිබඳව කතා කළා. ඒ වගේම එතනදී අපිට තවත් දැනගත යුතු කාරණයක් බවට පත් වෙන්නේ අපි ඇස පිළිබඳව සාකච්ඡා කළ න්‍යායයේදී වගේම සෝතේ පිළිබඳව මේ සාකච්ඡා කරන න්‍යායයේදී අපිට ධම්ම සංගණිත්කරණයෙහි දැක්වෙන ලක්ෂණ ටිකක් තියෙනවා ඒ තමයි යම් සෝතං නිස්සාය සද්ධං ආරබ්ධ සෝත සම්පස්සං උපජ්ජති එතකොට සෝතය නිසා සද්දය ආරම්භය යම් සෝත සම්පස්සයක් උපදිනවා නම් ඒ උපදින හෝ ඉපදුණු හෝ උපදින්නා වූ අනාගතයට කියන උපදින බවක් තියෙනවා නම් මෙන්න මේකටයි සෝතම් තේසං. සෝත ධාතු සෝතායතනම් තේසෝ. සෝත ධාතු තේසෝ. එතකොට සෝතේ කිව්වෙත් මේකටයි. සෝතායතනේ කිව්වෙත් මේකටයි. සෝත ධාතුව කියලා කිව්වෙත් මේකටයි. දැන් මෙන්න මේ කාරණා ටික අනුව අපිට විග්‍රහ කරගන්න වෙනවා සෝතය සෝත ධාතුව සෝතායතනය මේ කියන කාරණා ටික ඔක්කොම විග්‍රහ කරන්නේ මේ සෝත සම්පස්සයෙන් ඉපදුණු මෙන්න මේ කාරණාවත් එක්කමයි. ඒ වගේම සෝත සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා සංඥා. සෝත සම්පස්සජා චේතනා. ඊට පස්සේ සෝත විඥාන. මෙන්න මේ කියන ස්කන්ධ පංචකයට අදාළ සියලුම කාරණා ටික සියලුම කාරණා ටික සංග්‍රහ වෙන්නේ හැම වෙලාවකදීම සෝතය සෝතායතනේ කියන මෙන්න මේ සංග්‍රහිතයේ යටතේ. නැතිනම් සෝතායතනේ කියලා කියන මේ සංග්‍රහය යටතේ තමයි අපිට මේ ටික ඔක්කොම කතා කරන්න වෙන්නේ. මේ ඔක්කොටම පොදුවේ ව්‍යවහාර කරන දේ තමයි සෝතායතනේ කියන මේ නාමය. නැත්තම් සෝතේ කියන කම. එතකොට එතන නාම රූප ධර්මයන්ගෙන් තොරව මේ සෝතායතනේ කියන සෝතායතනේ හට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට මේ නාම රූප දෙකම සමவாயයක් ඇතිකල්ලි තමයි සෝතායතනේ කියන දේ තීරණය වෙන්නේ. එතකොට හැම වෙලාවකදීම සෝතේ ඇති බවට සංග්‍රහ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන වේදනා සංඥා චේතනා විඥාන කියන ලක්ෂණ ටික නැත්තම් එතන කන ඇති බවට අපිට සංග්‍රහ කරගන්න වෙන්නේ නැහැ. හේතුව විඥානන කෘත්‍යයක් නැතුව හිතින් දැනගැනීමක් නැතුව අපිට සෝතේ කියන එක පිළිබඳව නිමිති නැති නිසා විඥානන කෘත්‍යයක් නැතුව සෝතේ පිළිබඳ නිමිති නැති නිසා අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ. කය සෝතේ සහ සද්දේ අනාත්ම මට්ටමකමයි කියලා තියෙන්නේ කවදාවත් ඒක අපිට කන දන්නේ නැහැ සද්දයක් පතිත වුණ බව සද්ද දන්නේ නැහැ මම කනකට පතිත වුණ බව එකිනෙකට නොදන්න ධර්මතා ටිකක් ඇති කලෙහි ඒ පිළිබඳ විඥානනය කලේ සෝතේ නොවුණු තැනකින් ඒ සෝතේ නොවුණු තැනකින් සෝතේයි කියලා හිතාගෙන විඥානනය කරපු බව තුළ තමයි සද්දයයි කියලා හිතාගෙන විඥානනය කරපු බව තමයි අපිට ප්‍රශ්නය ඇති වුණු තැන. ඒක නිසා අපිට මෙතනදී දැන් මේක දෙකක් කොට අවබෝධ කරගන්න කියන එක අපි පසුගිය දේශනාව තුළ මතක් කළේ හැම වෙලාවකදීම සෝතය සද්දය සහ ඒ පිළිබඳව අපි සද්දය ගැන හිතන කම කියන කාරණය. එතකොට හිතන මොහොත වෙනකොට සද්දේ ඉතුරු නැතුව නැති වුණු බව දකින්න තරම් අපි දක්ෂ වුණොත් අන්න ඒක යනට කියනවා නිවුණු මනසක් පරිහරණය කරනවා නිදුණු මනසක් පරිහරණය කරනවා නොතැවරුණු මනසක් පරිහරණය කරනවා කියන ලක්ෂණ ටික අපි කියනවා. එතකොට දැන් අපිට මෙතනදී අනිත් ආයතනයන්ගෙන් ගත්තත් ওই කාරණා ටිකම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ගහන ආයතනය සහ ගන්ධ ආයතනය ගත්තත් ගහණයෙන් තොරව නැතිනම් නාසයෙන් තොරව ගඳ සුවඳක් ගඳ සුවඳෙන් තොරව නාසයක් ගැන කතා කරන්නේ නැහැ. අපේ තියෙන ප්‍රපංච මට්ටම තමයි මේ ගඳ සුවඳින් තොරව නාසයත් නාසයෙන් තොරව ගඳ සුවඳක් තියෙනවා කියන ලක්ෂණය.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 ගාහණයෙන්තරව ගන්ධයත් ගන්ධයෙන්තරව ගාහණයත් හටගත්තේ නැහැ. ඒකට මේ දෙකම එකම මොහොතේ පෙරපසු නැතුවම පුරේජාත පච්චාජාත බවක් නැතුව එකටම හැදුණු එකටම හටගත්තු ධර්මතා සමූහයක් කියන එක විග්‍රහ කරන්නේ ඔන්න ඔය කාරණාව මතු කරගන්න අපිට අවශ්‍ය වෙන නිසා. එතකොට ඊළඟට අපි ජීවආයතනය සහ රසායතනය අරගෙන බැලුවත් අපි හිතාගෙන ඉන්නේ අපි රස විඳින්නේ තියෙන ආහාරයෙන් ලැබෙන රස කියලා.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 දිවක් ඒ වගේම රසයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මෙන්න මේ ලක්ෂණය පිළිබඳව. ඊට පස්සේ කයත් පොට්ටබ්බයත් ඒ විදිහමයි. කය සහ පොට්ටබ්බේ කියනකොට අපි හිතාගෙන ඉන්නවා අපිට අඩි 5ක 6ක විතර මේ ලොකු කයක් තියෙනවා මේක තමයි කය කියන්නේ කියලා. ඇත්තටම කය කියලා මේ ශාසනය කතා කරන්නේ මේ අඩි 5ක 6ක ඇඟකට නෙමෙයි. කය කියන දෙයට හැඩයක් සටහනක් ඇත්තේ නැහැ. මේ ඇඟිලි තුඩවල් දෙකක් නම් අපිට ස්පර්ශ වෙන්නේ අපේ මුළු කයම. මේ ඇඟිලි තුඩ විතරයි. අපේ මුළු කයම මේ ඇඟිලි තුඩ විතරයි. මේ ඇඟිලි තුඩක් ස්පර්ශ වෙනකොට ඔගලන්ට තේරෙනවද මේ ඇඟිලි තුඩ ඇඟිලි තුඩේ තියෙන වර්ණය ඒ වගේම මේ ඇඟිල්ලේ තියෙන හැඩතලයක් ඒ වගේම මේ ඇඟිල්ලේ තියෙන අත කියන ස්වභාවයක්, ඒ වගේම කය කියන ස්වභාවයක් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒකට කියන ස්පර්ශය ස්පර්ශ මාත්‍රයක් විතරයි. ස්පර්ශයේ ස්පර්ශ මාත්‍රයක් විතරක් වෙන තැනක අපි කෙනකෙනා කෙනකෙනාගේ මනසින් ගෙනල්ලා දෙන ටික තමයි මෙච්චර අඩි 5ක 6ක ඇඟක මේ අතේ මේ ඇඟිල්ලයි ස්පර්ශ වුනේ කියන කාරණාව. එතකොට මේක ඇවිල්ලා අවිද්‍යාව නිසා නොදන්නකම කයක් පොට්ටබ්බයත් ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ගතිය නොදන්න නිසා තමයි ස්පර්ශයට කයක් අපි සම්බන්ධ කරලා තියෙන්නේ. මේක කෙලෙසයක්. ඒ කෙලෙසය අපි දුර වෙන විදිහට හැම වෙලාවකදීම මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒකට තමයි මේ දැනුම අපිට උපකාර උපකාරවත් වෙන්නේ. මෙතනින් උපදින ප්‍රඥාව ඒ සඳහා යෙදෙන දෙයක් බවට පත් වෙන්නේ ඒක නිසා. දැන් අපිට වැදගත්ම සිද්ධිය තමයි හැම වෙලාවකදීම මේ තුල විග්‍රහ කරගත යුතු දෙයක්. ඒ තමයි සැප වේදනාවක් එන්න පුළුවන් එකම ආයතනය තමයි කය සහ පොට්ටබ්බේ කියන මෙන්න මේ දෙකේ එකතු කියන තැන. කයට කෙලින්ම සැප වේදනාව ගැටෙනවා, සැපය කියන දේ ගැටෙනවා. කයෙන් කෙලින්ම සැපය උපදිනවා, ඒ වගේම දුක උපදිනවා. කායික වේදනාව කියන එකෙන් සැප සහ දුක උපදිනවා. කටුක වේදනාවක් ගැටුණොත් එතකොට ඒක කිරිම කටුක සහගත වේදනාවක් බවටම පත් වෙලා. ඒ වගේම සැපසහගත දේ සැපසහගත බවටම පත් වෙලා. ඒක කයට විතරයි සාධාරණ. නාම ධර්මතා ටික පැත්තෙන් අපි බැලුවොත් එහෙම නාම ධර්මතා ටිකේදී අපිට කොයි වෙලාවකවත් සැප සහ දුක කියන කාරණාව කතා කරන්නේ නැහැ. එතනදී කතා කරන්නේ සෝමනස්සේ සහ දෝමනස්සේ කියන මාතෘකාව යටතේ දැන් චක්කායතනය හරහා හටගන්න චක්කු සම්පස්සජා වේදනා කියන මට්ටමේදී විපාක වේදනාව නැතිනම් ඒකට කියන උපේක්ෂා සාගතයි කියලා. ඊට පස්සේ සෝත ගාන જીවහා කියන මේ ආයතන හතරටම කියන උපේක්ෂා සාගතයි කියලා. මේ වේදනාව උපේක්ෂා සහගතයි මොකද මේක විපාක වේදනාවක් නිසා තාම වස්තුව හඳුනගෙන Tamange මනසින් චන්දරාගය ඇති කරගෙන විදිර මට්ටමකට යන දෙයක් නොවන නිසා මෙතනදී කතා කරන්න බෑ සැප හෝ හෝමනස්ස හෝ දෝමනස්ස කියන බවකින් විපාක වේදනාවද. නමුත් කායික වේදනාව සැප සහ දුක්ඛාගත කොට දෙලින්ම කතා කරනවා. ඒක නිසා රහතන් වහන්සේටත් කායික වේදනාව කායික වේදනාවක් විදිහට දැනෙනවා. හැබැයි කායික වේදනාව ආරම්භය හදාගන්න මානසික වේදනාව කියන කොටස රහතන් වහන්සේට හටගන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙන්නේ කායික වේදනාව නිසා හටගන්න කායික වේදනාව නිසා හැදෙන මානසික වේදනාව. අන්න ඒ කොටස අර දර්ශනීය උපදිනකොට නැති වෙලා යනවා. අපේ ඔළුව රිදෙනකොට හැම වෙලාවකදීම කාය සංපස්සයෙන් හටගත්ත වේදනාව පිළිබඳව අපි විඳින්නේ නාම ධර්මතා ටිකකින්. කය නොවුණු තැනක ඉඳලා තමයි අපි ඔළුව කැක්කුම හැම වෙලාවකදීම විඳින්නේ. හැබැයි කාය සංපස්යෙන් හටගත්ත වේදනාව එතන ඉතුරු නැතුව නිරුද්ධයි කියලා Nirodhe පැත්තට බැස නොගත්තොත් අපිට පැයක් එක දිගට හල්ගෙන ඔළුවේ කැක්කුමක් විඳින්න පුළුවන්කම ලැබෙනවා. අවුරුදු ගාණක් ලෙඩ වෙලා දුක් විඳින කෙනෙක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා දැන් කායික වේදනාව කියන එකට අපිට කයට බහලා කය පැත්තෙන් ඕක දකින්න පටන් ගත්තොත් අපි එකම වේදනාව තැන් දෙකකින් ඉඳින්නෙක් වෙනවා. ඒක තමයි ස්පර්ශයෙන් හටගත් වේදනාව. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව නිසා එතන ස්පර්ශයෙන් හටගත් වේදනාවක් නිදින්න වෙනවා. ඒ වගේම ස්පර්ශය ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙන බව නොදන්නකම නිසා එක දිගටම තියෙන කායික වේදනාවක් ඊට පස්සේ අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට එක දුකට දුක් දෙකයි. එකම කායික වේදනාව ආරම්භය දුක් දෙකයි. කාය සංපස්යෙන් හටගත්තු වේදනාව සඳහා සහ මගේ ඔළුව රිදෙනවා කියලා තමන් හදාගත්ත ඔළුව නිසා හැදෙන ඔළුව එකක්ම අපිට විඳින්න වෙනවා. ඒකෝට දැන් මෙතන එකම දුක දෙපැත්තකින් විඳිනවා. එතකොට මේ ලක්ෂණය අපිට දුරු වෙන්නේ එකම දුක දෙපැත්තකින් විඳින මේ ගතිය අපිට දුරු කරගන්න නම් මෙන්න මේ කාරණා ටික දිහා අපිට හොඳට බලන්න වෙනවා මේ කය සහ පොට්ටබ්බේ කියලා කතා කරන්නේ කයෙන්තර පොට්ටබ්බයත් පොට්ටබ්බෙන්තර කයත් කතා කරන්නේ නැහැ. අර රූපායතන ගැන කතා කරපු න්‍යායමයි බහලන්නේ කයෙන්තර පොට්ටබ්බයත් පොට්ටබ්බෙන්තර කයත් කතා කරන්නේ නැහැ. එතකොට දැන් ඔබේ කයට නිමිති තියෙන්න බෑ. වර්ණ සටහන් තියෙන්න බෑ. ඒ වගේම ඒකට හැඩතල තියෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔය හම්බෙන ස්පර්ශයට හැඩතල ඇත්තේ නැහැනේ. ඒක නිසා කෝට්ටකින් ගහනකොට දික්කු හැඩතල විඳින්නේ නැහැ. වේදනාවක විඳින්නේ කය පරිහරණය වෙන කෝට්ට විඳින්නේ නැහැ. එතකොට අපි කායික වේදනාව විඳින තැනක හැම වෙලාවකදීම දැන් අපිට අවබෝධයක් ගන්න වෙනවා. කය වෙනම වූ දෙයක්, ඒ වගේම කය අරබයා තියෙන ස්පර්ශය කියන එක වෙනම දෙයක් හැටියට අපිට මේ දෙක දෙපැත්තකට කරලා දකිනකොට ස්පර්ශයට කයයි ඇති නැහැ, කයට ස්පර්ශයයි ඇති නැහැ. එතකොට මේ දෙක දෙපැත්තට කරලා දකිනකොට හැම වෙලාවකදීම අපිට හම්බෙනවා එක නුවණක්. ඒ තමයි මේ ස්පර්ශය සහ කය කියන කාරණාව වෙන වෙනම පණවන්න පුළුවන් කමක් නැති බව. ස්පර්ශය ඇතිකල්ලි කයත්, කය ඇතිකල්ලි සිදුවන ස්පර්ශයත් කියන මේ දෙකම අපිට මේ අන්‍යෝන්‍ය අවබෝධය තුල ගන්න සිද්ධ වෙන දෙයක්. මේ කාරණා දෙක විමසනකොට තමයි හැම වෙලාවකදීම මේ නුවණ අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා තමයි අධ්‍යාත්ම වවත්තාපනේ පඤ්ඤා සහ බාහිර වවත්තාපනේ පඤ්ඤා කියලා ප්‍රඥාව ව්‍යවස්ථාපනය කරන රූපය පිළිබඳ ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාව කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. ආධ්‍යාත්මික ධර්මතා ටික ව්‍යවස්ථාපනය කරගන්න විදිහත් බාහිර ධර්මතා ටික ව්‍යවස්ථාපනය කරගන්න ටිකක්. එතකොට මේ ටිකට පෙන්වන හේතු ටික සමානත්වයෙන් පෙන්වනකොට අපිට ඇති වෙන නුවණක් තියෙනවා. ඒක නිසා අපි මේ කාරණා ටික ටිකක් විමසලා බලනවා නම් ඒක වැදගත් වෙනවා. අපි ওই ටික කතා කරේ අභිධර්ම පිටකේ ධම්මසංගමිත්කරණයන රූපකාණ්ඩයට අදාළව ඒ වගේම අපි මෙතනදී අදාළ කරගත්තොත් පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන වස්තුනානත් ඥානයේ පිළිබඳව එතකොට මේ වස්තුන් ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය සහ ගෝචර නානත්ත්‍ය ඥානය පිළිබඳව අපි ටිකක් කතා කළොත් ඒක බොහොම වැදගත් වෙනවා මේ රූපායතන ටික පිළිබඳව විග්‍රහ කරගන්නකොට. එතකොට කතං අජ්ජත්ව අවස්ථාපනේ පඤ්ඤා වත්තුනානත්තේ ඥාන. ආධ්‍යාත්මික ධර්මතා ව්‍යවස්ථාපනය කරගන්න ප්‍රඥාවට කියනවා වස්තු නානත්තේ ඥානය කියලා. වස්තු කියලා කියන්නේ වස්තුවක් කියන එක. එතකොට චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු. එතකොට මේ ධර්මතාව වලට කියන වස්තු කියලා. එතකොට වස්තු නානත්තේ ඥානයේදී අපිට තියෙනවා ආධ්‍යාත්මික වස්තුන් ගැන ව්‍යවස්ථාපනයක් කරන්න. ව්‍යවස්ථාපනයක් කියලා කියන්නේ මේ පිළිබඳ විමසීමක් පිළිටවා දැක්මක් කරන්න පිළිසිඳ දකින්න තියෙනවා. එතකොට කතං අජ්ජත් ධම්මේ වවත්තේති කොහොමද මේ ආධ්‍යාත්මික ධර්මතා ටික අපි ව්‍යවස්ථාපනය කරගන්නේ? චක්කුං අජ්ජත්තං වවත්තේති ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නකොට ඒක හරි වැදගත් වෙනවා. ඇයි ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා කියන්නේ? ඇහැ බාහිර ධර්මයක් නෙමෙයි. බාහිර ධර්මය කියන දේ හැම වෙලාවකදීම රූපායතනෙ. ඇහැයි රූපයයි කියන දේ එකක් කියලා කාරණාවකින් විග්‍රහ කරන්න බෑ. නමුත් ඇහෙන්තරව රූපයත් රූපෙන්තරව ඇහත් කියන කාරණාව පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක වෙනම දෙයක්. ඒකයි මම කිව්වේ මේ දෙක අර කාය ආයතනය විස්තර කරනකොට මේ දෙක දෙකක් කියන නුවණක් අපිට තියෙන්න ඕනේ. චක්කුන් අධ්‍යාත්මං අවත්තේති රූපං බාහිරව අවත්තේති. ඇහැ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. රූපය බාහිරයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. එතකොට දැන් ආධ්‍යාත්මික ඇහැ කියන කාරණාව ව්‍යවස්ථාපනය කරනකොට අපිට ඇහැ කියන කාරණය අර කතා කරපු සියලු ආකාරයන්ගෙන් ආධ්‍යාත්මිකව යෙදෙන්නේ කොහොමද කියන කාරණේ ජීවිතයේ ඇතුළත් වෙලා දැන් පේන්නට ඕනේ. අපි ඉගෙන ගත්ත නැතිනම් අපි දැනගත්ත අවබෝධ කරගත්ත ලක්ෂණ ටික තුලින් නුවණ තුලින්. එතකොට දැන් අපි කතා කළා ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා. කලින් අපි කතා කළා අත්භව පරියාපන්නයි කියලා. අන්නේ අත්භව පරියාපන්නයි කියන ලක්ෂණය නිසාම තමයි ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා සංග්‍රහ කරන්නේ. රූපය කියන එක අත්භව පරියාපන්න ලක්ෂණයක් ඇත්තේ නැහැ. සද්දේ අත්භව පරියාපන්න ලක්ෂණයක් ඇත්තේ නැහැ. ගන්ධයේ රසයේ පොට්ටබ්බේ පැත්තේ අත්භව පරියාපන්න ලක්ෂණයක් ඇත්තේ නැහැ. ඒකට හැම වෙලාවකදීම ආධ්‍යාත්මික ප්‍රසාදයේ පැත්තේ තමයි අත්භව පරියාපන්නෝ කියන ලක්ෂණය යෙදලා තියෙන්නේ. අන්න ඒක නිසා චක්කුන් අධ්‍යත්තං වවත්තේති කියනකොට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ ඇහැ කියන කාරණාව හැම වෙලාවකදීම අත්භව පරියාපන්නයි කියන ලක්ෂණය නිසා ආත්ම භාවය අනුව ගියා කියන සිද්ධිය නිසාම තමයි මේ ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියන්නේ. ඒක බාහිරයක ලක්ෂණයකින් දකින්න එපා. ඇහි ලක්ෂණය බාහිර රූපයක ලක්ෂණයකින් දකින්න එපා. ඇහැ කියන දේ රූපායතනයක අපි දැකලා පුරුදු නිමිත්තකින් අපි ටීවී එකක හෝ වේවා කඩදාසි කොලයක හෝ වේවා එහෙමත් නැතිනම් කණ්ණාඩියක් ඉදිරි පිටට ගිහිල්ලා හෝ වේවා අපි ඇහැ කියලා යමක් දන්නවනම් ඒක බාහිර රූපායතනයේ මිසක ඒක ඇහැ නෙමෙයි. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. ඒ ආධ්‍යාත්මික ධර්මය අත්භව පරියාපන්නයි කියන වචනෙත් එක්ක යොදලා අර්ථය ගන්න. ආත්ම භාවය අනුව ගියපු දෙයක්. ඒක බාහිරින් දකින්න එපා. අපි ඇහැ කියලා දෙයක් ගැන අද මෙනෙහි කරගන්නවා නම් එක දිගට තියෙන ඇහැක් ගැන අපි කතා කරනවා නම් එක දිගට තියෙන ඇහැක් ගැන අපි සාකච්ඡා කරනවා නම් මෙන්න මේ කරන සාකච්ඡාව මෙන්න මේ කරන කතා කිරීම අපි කරන්නේ ඇහැ පිළිබඳව පිරිසිදු නොදන්න කම නිසා ඇහි ඇත්ත නොදකින කම නිසා. එතකොට චක්කුන් අධ්‍යාත්මං අවත්තේති කියලා කියනකොට ඇහ ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න කියනකොට හැම වෙලාවකදීම දැන් අපිට එන්න වෙනවා ඇහ කියන කාරණය බාහිර රූපයකින් රූපයක් ආශ්‍රයෙන් මෙනෙහි කරගන්න එපා. ඇහ කියලා යම් දර්ශනයක් අපි අද මතක් කරගන්නවා නම් මෙන්න මේකයි ඇහ මේ විදිහට සුදු පාට එකක් මැද කළු පාට ඉංග්‍රීයාවක මෙන්න මේ විදිහට පුළුම් පෙලිහතකට තලතෙල් බිඳුවක් දැම්මහම මේ තලතෙල් බිඳුව හත් වෙනි පෙඳට උරා ගන්න තාම සුළු චූටි තැනක් උකුණු හිසක් වගේ තැනක් වෙන්න මේකයි ඇහැ කියන්නේ කියලා අපි යම් නිමිති ටිකකින් ඇහැ ගැන කතා කරනවා නම් මේ ඔක්කොම ටික අපි කතා කරලා තියෙන්නේ රූපය ආශ්‍රයෙන් මිසක රූපය ඇසුරු කරගන්න පැත්තකින් මිසක ඇස පිළිබඳ ඌවකින් නෙමෙයි. ඒක නිසා ඇස පිළිබඳ ඌවක් ගැන අපි කතා කරනවා නම් ඒක ආධ්‍යාත්මික හැටියට ව්‍යවස්ථාපනය කරගන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික හැටියට ඒ ඇහැ ව්‍යවස්ථාපනය කරගන්නකොට මේ ඇහැ අත්භව පරියාපන්නයි ප්‍රසාදවත් වූ ආත්මභාවය අනුගියපු රූපයක් කියන මේ දැනුම අපේ ජීවිතයට බැසගෙන සිටින්නට අවශ්‍ය වෙනවා. ඒකයි චක්කුම් අජ්ජත්තං අවත්තේති කියන කාරණය කිව්වේ. ඊට පස්සේ සෝතං අජ්ජත්තං අවත්තේති කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. සෝතයත් නිකන් බාහිර ධර්මයක් නෙමෙයි සෝතයත් ආධ්‍යාත්මික ධර්මයක්. අප අපි කන කියන එක අද හඳුනගෙන තියෙනවා නම් මෙන්න මේ විදිහට රූපයක් මේ විදිහට හැඩ සටහනක් විදිහට මෙන්න මේ රූපයටයි අපි කන කියලා කියන්නේ කියලා අපි හඳුනන එකක් තියෙනවා නම් අපිට කන දකින්න පුළුවන් නම් කම්බරේ කියන්නේ මේ වගේ දෙයක් කියලා අපිට යම් නිමිති තියෙනවා නම් ඒ නිමිති සතහන් ඔක්කොම රූපායතනයක සතහන් මිසක කනේ සතහන් නෙමෙයි. කන කියන දේ ආධ්‍යාත්මික දෙයක් නිසා ඒකට අපිට බාහිර සතහන් තියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා තමයි අනිදස්සනයි කියලා කිව්වේ. ඒකට නිදර්ශන දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක ආධ්‍යාත්මික ධර්මයක්. සෝතං අධ්‍යාත්මං අවස්ථේති. ඒ වගේම ගාහණං අධ්‍යාත්මං වවත්තේති. ගාහණය කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. ඒ ගාහණයට අපිට දෙන්න බෑ මේ විදිහට නාසය කියන එක මේ හැඩේ මේ ස්වභාවයෙන් යුක්තයි එලුකුරයක් වගේ මේ තියෙන තැනකට තමයි මේකේ විජානන ස්වභාවයේ යෙදෙන්නේ මෙන්න මෙතනටයි ගඳ සුවඳ දැනෙන්නේ කියලා අපිට මේ නාසයට නිමිති තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැම වෙලාවකදීම මේ ගායන කෘත්‍යයට කතා කරනවා මිසක නාසය කියන තැනකින් ඒක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට සංග්‍රහ කරගත යුතුයි විග්‍රහ කරගත යුතුයි මිසක ඒක බාහිරව පෙන්වන රූපායතනයකින් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි නාසය කියලා පෙන්වන්න දකින්න ඇඟිල්ල දික් කරන හැම එකක්ම රූපය මිසක ඒක නාසයේ බවට පත් වෙලා නැහැ. නාසය කියන දේ ගන්ධයත් එක්කම හටගන්න ගන්ධයත් එක්කම ගන්ධේ නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන. ඒ වගේම නාසය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කාරණයක්. එතකොට ඒක ආධ්‍යාත්මික ධර්මයක් කියන තැනට නුවණ එන්න ඕන එතනදිත් අර අර්ථ භව පරියාපන්නෝ කියන වචනයත් සමගම ජීවහං අධ්‍යත්තං අවත්තේති දිව කියලා කියන එක ආධ්‍යාත්මික ධර්මයක්. දිව කියලා කියන්නේ බාහිර දෙයක් නෙමෙයි ආධ්‍යාත්මික ධර්මයක්. අපි මේකයි දිව කියලා කියන්නේ කියලා අද දිව කියලා රූපයක් හඳුනගෙන හිටියට ඒක රූපායතනයක් මිසක ජීවහාව නැමැති ආධ්‍යාත්මික ධර්මයක් නෙමෙයි. ඒක නිසා අත්භව පරියාපන්නෝ කියන වචනයත් එක්කම දිව කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගත යුතුයි. එතකොට තමයි අපිට දිව පිළිබඳව තියෙන කෙලෙසය අඩු වෙන්නේ. කායං අජ්ජස්සං වවත්තේති. කය කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. එතකොට කය කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා කියන්නේ හැම වෙලාවකදීම කය බාහිර දෙයක් නෙමෙයි. අද අපි මෙහෙම බලනකොට අපේ ඇඟ දිහා කය කියන එක අපිට පේනවා ආධ්‍යාත්මික කියලා පණුගත්ත මම කියලා හිතාගත්ත මම කියලා හදාගත්ත කයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක ආධ්‍යාත්මික දෙයක් නෙමෙයි මේ දකින එක බාහිර රූපායතනය. මේක ආධ්‍යාත්මික රූපායතනය මේක බාහිර රූප ආයතනයක්. ඒක නිසා මේක ආධ්‍යාත්මික ආයතන බවට පත් උනේ නැහැ. ආධ්‍යාත්මික ආයතනයේ බවට පත් උනේ කය. එතකොට කයට පුළුවන් කමක් තිබුණේ නැහැ ඇහැට පෙනී සිටින්න. මොකද කය පනවන්නේ පොට්ටබ්බයත් එක්ක නිසා. එතකොට කය අපිට ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය ටික ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේක විස්තර කරගන්නකොට. එතකොට මනං අධ්‍යාත්මං අවත්තේටි මනස ආධ්‍යාත්මික ධර්මයක් හැටියට මෙනෙහි කරනවා, ව්‍යවස්ථාපනය කරගන්නවා. නමුත් මෙතන අපි රූපකාණ්ඩයට අදාළව නිසා මනං අධ්‍යාත්මං අවත්තේටි කියන එක අතහැරලා අපි කතා කරමු. කතං චක්ඛුං අධ්‍යාත්මං අවත්තේටි එතකොට මේ කොහොමද ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නේ? දැන් ඇයි අපි ඇහැ ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ? චක්කුන් අවිද්‍යා සම්භූතං වවත්තේති. චක්කුන් සංහා සම්භූතං වවත්තේති. චක්කුන් කම්ම සම්භූතං වවත්තේති. චක්කුන් ආහාර සම්භූතං වවත්තේති. චක්කුන් චතුන්නං මහා භූතානං උපාදායාති වවත්තේති. චක්කුන් uppannanti වවත්තේති. චක්කුන් සමුදාගතanti වවත්තේති. චක්කුන් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති इति වවත්තේති චක්කුං අනන්තවන්තෝ වවත්තේති චක්කුං අද්දුහං අසස්සතං විපරිණාම ධම්මං වවත්තේති චක්කුං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං වවත්තේති දැන් ඔන්න සෑහෙන වචන සංඛ්‍යාවකින් අපිට ඇහැ පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය කියලා දුන්නා. එතකොට ආධ්‍යාත්මික වුණ ඇහැ කොහොමද ව්‍යවස්ථාපනය කරගන්නේ? ඇහැ අවිද්‍යාවෙන් උපන්න දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ. දැන් ඇහැ කියන දේ කොහොමද හැදුනේ කියලා කෙනෙක් විමසුව මේක අධිච්ච සමුප්පන්න නෙමෙයි. අධිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ අහේතුකව අප්‍රත්‍යව හටගත්ත දෙයක් නෙමෙයි ඇහැ කියලා කියන කාරණය. ඇහැ අවිච්ච සමුප්පන්නව අහේතුකව අප්‍රත්‍යව හටගත්තු දෙයක් නොවන නිසා ඇහැ හැදුනේ කුමන හේතු ටිකෙන්ද කියන කාරණය අපිට විග්‍රහ කරලා කියන්න අවශ්‍ය වෙනවා. ඇහැ හැදුනේ හැම වෙලාවකදීම අවිද්‍යා සම්භූතං අවත්තේති අවිද්‍යාව නිසා. එතකොට කොහොමද ඇහැ අවිද්‍යාව බවට පත් උනේ? අවිද්‍යාව උනේ අපි නොදන්නාකම නිසා රැස් කරගත්ත නොදන්නාකම නිසා සකස් කරගත්ත කමත කියන අවිද්‍යාව කියලා. ඒක නොදන්නාකම. ඒක මොකද මොකක් නොදන්නාකමද? අපි හටගත්ත ආකාරය දන්නේ නැහැ. හටගත්ත ආකාරය සමුදේ පැත්ත සමුදේ අන්තය දන්නේ නැහැ. ඒ වගේම වැය වැය වෙන පැත්ත ගැන අපි දන්නේ නැහැ. මේ සමුදය සහ වැය කියන කාරණය නොදන්න කම නිසා ඒ නොදන්න අවිද්‍යාව හේතුයි නැවත ඇහක් හදලා දෙන්න. එතකොට කොහොමද ඒ ඇහැ නොදන්නාකම නිසා ඇහක් හදලා දෙන්නේ? ඇහැ ගැන නොදන්නාකම නිසා ඇහක් හදලා දෙන්නේ මොන හේතුවක් නිසාද? අපි ටිකක් විමසලා බැලුවොත් ඇහැ කියන කාරණය අපිට ජීවිතේ හම්බෙන තැන අපි කතා කළා මුලින් ඉඳලම ඇහැ කියලා කියන්නේ මේ පෙනෙන දර්ශන කෘත්‍ය කියන තැනට අදාළ කාරණා ගොඩක් අපි සාකච්ඡා කළා ඇහැ කියන එක. ඇහැ කියන එක අදිච්ච සමුප්පන්නව හටගත්තු දෙයක් නෙමෙයි. මේ ඇහැ කොහොමද හැදුනේ කියන එක පිළිබඳව අපිට ඒ පැත්ත ගැන එතකොට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඇහැ ව්‍යවස්ථාපනය කරගන්නේ කොහොමද කියන කාරණේ ව්‍යවස්ථාපනය කරගන්නකොට අපිට ඇහැ සකස් වුන හේතු පැත්ත. මොන හේතුවකින්ද මේ ඇහැ හැදිලා තියෙන්නේ? ඒ ඇහැ හැදෙන්න හේතු ටික තමයි අවිද්‍යාව, කර්ම තණ්හා, ආහාර, නිබ්බත් ඉලක්කන දෙකින් මෙන්න මේ වගේ දෙයක ඵලයකුයි මේ අද ලැබුණු ඇහැ කියලා කාරණාවකින් අපිට මේ විග්‍රහය කරගන්නකොට එතකොට මේ හේතුඵල ධහමක පැවැත්ම පිළිබඳව අපිට හොඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි කාරණාව චක්කුම් අධ්‍යාත්ම අවස්ථේති කියලා ආධ්‍යාත්මික දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා කියලා කොහොමද ආධ්‍යාත්මිකයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ චක්කුම් අවිද්‍යාව සම්භූතං අවස්ථේති මේක අවිද්‍යාවෙන් හදපු දෙයක් ඇහැ නිකන් අදිච්ච සම්පන්නව එකපාර අදිච්ච සම්පන්නයි කියන්නේ නිකන් හටගත්ත නෙමෙයි ආකස්මිකව නිකන් පහළ වුණා නෙමෙයි මේ හේතුඵල ධමක සිද්ධියක් කියන එක පිළිබඳව දක්වන්න අවශ්‍ය වෙන නිසා ඇහැ අවිද්‍යාවෙන් හදපු දෙයක්. මොකක්ද අවිද්‍යාව? නොදන්නා කම. නොදන්න කම කියලා කිව්වේ කුමන ධර්මයන් නොදන්නා කමද? සමුදේ පැත්ත ගැන නොදන්නා කම, වැය පැත්ත නොදන්නා කම. එතකොට උදයව්වේ නොදන්නා ලක්ෂණය නිසා උදේවැය දන්නේ නැතිකම නිසා ඇහැ පිළිබඳව ඇති බවට කරන මානසිකාරය නිසාම රූපේ පිළිබඳව ඇති බවට කරන මානසිකාරය නිසාම ඒ අවිද්‍යාවම හේතුයි නැවත ඔහුට ඇහැක් සකස් කරලා දෙන්නේ. දැන් අපි චක්කුංච පටිච්ච රූපේ කිප්පජ්ජති චක්කු විඥානං කියලා කියනකොට ඇහත් රූපයක් නිසා චක්කු විඥානයගේ හට ගැනීම වෙනවා ඊට පස්සේ තුන් දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා වේදනා සංඥා එතකොට මේ කාරණා ටික විපාක ධර්මතා ටික විපාකය විපාකය හැටියට නොදන්නාකම නිසා රූපය ඇති දේ හැටියට මෙනෙහි කරනකොට රූපයේ අනිත්‍ය බව නොදන්නකම නිසා රූපේ නිත්‍ය සංඥාවක් පිහිටනකොට දැන් මේ කාරණා මතක් කරනකොට අපිට කලින් ඉඳලා කතා කරපු ටිකේ විග්‍රහයෙන් එන නුවණ අපිට ඇති කරගන්න වෙනවා නුවණ යෙදෙන්න වෙනවා කියන්නේ රූපය අනිත්‍යයි කියලා කිව්වේ මේ නැති වෙලා යනවා කියන කාරණාව නෙමෙයි ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ මේ ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි ඇහැ නොවන තැනක රූපය ගැන දැනගන්න කම රූපේ නොවන තැනක රූපය ගැන දැනගන්න කමක් ඇති වෙනකොට ඇහි Nirodhe නොදන්නා කම රූපයේ Nirodhe නැති වුණු බව නොදන්නා කම නිසා භව සංඥාව එළඹ සිටිනවා හැම වෙලාවකදීම භවය කියන එකට කාම භවය. කාම භවය කියලා කියන්නේ මේ භවයෙන් භව සංඥාවෙන් ගෙනල්ලා දෙන දේ තමයි ඇති බවට. රූපය බාහිරව ඇති බවට ගෙනල්ලා දෙන මේ සංඥාව. එතකොට රූපේ බාහිරව ඇති බවට ගෙනල්ලා දෙන කම හැම වෙලාවකදීම රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණකොට ඇති වෙන දෙයක්. මේ ඉතුරු නැතුව නැති වුණකොට ඇතිවන ඇති බවට ගෙනල්ලා දෙන භවය නිසාම බහපච්චය ಜಾති භවය නිසාම මේ මොහොතේ ක්ෂණික ಜಾතිය. ಜಾතිය දෙආකාරව සන්තසි ಜಾතිය සහ ක්ෂණික ಜಾතියක් තියෙනවා. අපි ಜಾතිය කියන දේ කතා කරනවා උපදින දේ උපදින පැත්ත ගැන උපදින පැත්ත ගැන කතා කරනකොට මෞකුසෙන් බිහිවීම යාතේ සම්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බත්ති කියලා පෙන්වන තැනක් තියෙනවා නම් ඒ තැනත් ඒ වගේම ඛණ්ඩානම් පාතුභාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ ස්කන්ධයන්ගේ නැවත පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් නැවත ලැබීමක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා ಜಾතිය කියලා. ඒකට මේ ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් ආයතනයන්ගේ නැවත හට ගැනීමක් එක්ෂණිකව හටගන්න ಜಾතිය. මේ මොහොතේ එළිය තියනවා කියලා රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්නා අවිද්‍යාව නිසා එළිය තියනවා කියලා හිතන භව සංඥාව පදනම් කරගෙන හැම වෙලාවකදීම ඒ තියෙන දේ විඳින්න පුළුවන් විදිහට ආයෙත් ඇහැ හදන කම අපි කිව්වොත් අපි කතා කළා උදාහරණයක් ඇහැ කියන එක පිළිබඳව ඇහැ කියන එක ගන්න පරණ කැමරාවක රීල් එක දාන කැමරාවක තියෙන නෙගටිව් පැතියක් වගේ කියලා අපි කිව්වා. ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙනවා. දැන් ආලෝකයට බිඳුණු මේ ඇහැ නැවත ඒ බිඳුණු ඇහෙන් බෑ නැවත රූපයක් දකින්න නැවත රූපයක් ගෝචර කරගන්න. එහෙනම් අපිට සිද්ධ වෙනවා අලුතින් නැවත ඇහැ හදාගන්න. ඒ ඇහැ නිකම්ම හැදෙන්නේ නැහැ. ඒ ඇහැ නැවත හදාගන්න නම් අපිට ඒ හදාගන්න පැත්ත තමයි හැම වෙලාවකදීම සකස් කරලා දෙන්නේ ඇහැ කියන කාරණය මේ භව භවය මත භවපත්‍යා ජාති එළියේ තියනවා කියලා ඇතිදේ නොදන්නකම නිසා ඇතිදේ පිළිබඳව විඳින්න පුළුවන් විදිහට එළියේ තියෙන රූපය විඳින්න පුළුවන් විදිහට ඇහැ සකස් කරලා දෙනවා. එතකොට ඇහැ සකස් වුණාට පස්සේ භවපත්‍යා ජාති. මේ මොහොතේම ජාති අපිට හදලා දෙනවා. එතකොට දැන් ඔන්න ඇහැ කියන එක අවිද්‍යාව සම්භූතව වත්තේටි. අවිද්‍යාවෙන් හදලා දීපු දෙයක් කියලා දකින්න. එතකොට මේ ඇහැ කියන එක තණ්හා සම්භූතව වත්තේටි. අවිද්‍යාව විතරක් නෙමෙයි. ඇහැ කියන එක තණ්හාවෙනුත් හදලා දීපු කාරණයක්. අවිද්‍යාව තණ්හාව කර්මය මේ ලක්ෂණ ටික ඔක්කොම හේතු වෙනවා ඇහැ හදලා දෙන්නේ. අවිද්‍යාව කියන කාරණය නිසා උනේ නොදන්නාකම විතරයි ඇහැ පිළිබඳව. නොදන්නාකම නිසා හදාගත්ත දෙයට ඇති බවට ගත්ත දෙයට තණ්හා කළා. ඒ තණ්හාව නිසාම ඒ දේ උපාදාන වශයෙන් ගත්තා. උපාදාන නිසාම හැම වෙලාවකදීම භවය හදාගත්තා. මේ යන පෙළක් යන පරයයක් තියෙනවා. අවි පටිච්චසමුප්පාද න්‍යාය අනුව නම් වේදනාවට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. එතකොට අතීත හේතු පහක් කියලා අතීත අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව වර්තමාන ඵලය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක ඊළඟට වර්තමාන හේතුව නැවත මේ මොහොතේ ඇත්ත නොදන්නා කම නිසා තියෙන ඇත්ත නොදන්න අවිද්‍යාවක් ඉතුරු නැතුව ඇහැ රූප නිරුද්ධ වන බව නොදන්න අවිද්‍යාවක් ඒ නොදන්න කම නිසා රැස් කරගත්ත සංඛාරයත් ඒ වගේම මේ සංඛාරයෙන් උපද්දපු දෙයට කරන තණ්හාව ඒ වගේම ඒ තණ්හා කරපු දේම තණ්හා උපාදාන වශයෙන් වැඩිව ග්‍රහණය කර ගැනීමත් ඒ නිසාම එළියේ තියනවා කියලා ඇති දෙයක් ඇති කරගත්ත භවය කියන මේ කාම භවය පිළිබඳ ඇති වුණු දෙයට නිසා වර්තමාන හේතු පහ. ඒක හේතු නැවත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අනාගත ඵල පංචකයක් හදරගෙන. එහෙමත් නැතිනම් නැවත જાතිය මේ මොහොතේ ක්ෂණික වශයෙන් හදලා දෙන්න. එතකොට දැන් ඇහැ කියන එක නිකම්ම ඇති වුණු දෙයක් නෙමෙයි. මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම නිසා හදාගත්ත දෙයක් තමයි මේ જાතිය කියලා කියන කාරණාව. ඒකට දැන් මේ જાතිය කියන එක ඇහැ උපද්දගත්ත කියන කාරණය අපිට මේක නොදන්නාකම එතකොට දන්නාකමක් ඇති කරගත්තොත් ඇහැ උපදින්න තියෙන හේතුව අපි නැති කරගන්නවා. එතකොට ඇහැ කියන කාරණය නොදන්නාකම නිසා නම් මේ විදිහට ඇහැ හදාගත්තේ ඒ නොදන්නාකම නිසා හදාගත්ත දෙයට ඇති බවට රැස් කරගත්ත දෙයට කිව්වා සංඛාරය කියලා. එතකොට ඒ දෙයටම තමයි අපි තණ්හාවසයෙන් අල්ලගත්තේ. ඒක නිසා චක්කුන් තණ්හා සම්භූතං අවස්ථේති. අවිද්‍යාවට තනියම පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා තණ්හාව උපකාර කරගත්ත තණ්හා නැමැති මේ වඩුව තමයි මේ ගේ සකස් කරලා දෙන්නේ. ඒ වගේම චක්කුන් කම්ම සම්භූතම වස්තේටි හැකියන එක තණ්හා කර්මයා නිසා හදපු දෙයක්. චක්කුන් ආහාර සම්භූතම වස්තේටි. ඇහැ කියන එක ආහාරයෙන් ආහාර සමவாயයෙන් හදපු දෙයක්. එතකොට ආහාරය කියනකොට සතර මහා ධාතුව පැත්තෙන් එන කබලින්කාර ආහාර ප්‍රත්‍යයක් ඊට පස්සේ ඇහැ හදන්න හේතු වුණ පැත්තෙන් හේතු වුණ අවිද්‍යා සංඛාර දෙක හදන පැත්තට හේතු වුණ අනිත් ආහාර තුනක්. ඒකට කියන පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර තුනක් කියන මේ සතර ආහාරයෙන් හේතුයි ඇහැ හදලා දෙන්නේ. යම් තැනක ඇහැ තියෙනවා නම් එතන සතර ආහාරයෙන් වේදිලා තියෙනවා. ඒකට ඒක වෙනම අපි විශේෂයෙන් කතා කළ යුතු මාතෘකාවක්. එතන මෙන්න මේ විදිහට ඇහැ කියන එක ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒ වගේම චක්කු චක්කුන් චතුර්ණම් මහා භූතානම් උපාදාය. ඇහැ කියන එක සතර මහා ධාතු නෙමෙයි සතර මහා ධාතුව නිසා පවත්නා රූපයක්. මෙන්න මේ විදිහට අපිට දැන් ඇහැ කියන එක පිළිබඳ හොඳ ව්‍යවස්ථාපනය කරගන්න අවශ්‍ය කාරණා ටිකක් පෙන්වනවා. මේ කාරණා ටික මත ඇහැ ව්‍යවස්ථාපනය කරනකොට තමයි ඒක අපේ ජීවිතේට අවබෝධයක් විදිහට ලැබෙන්නේ. මේ මේ හේතු ටික නිසා හැදුණු ඵලයකුයි අපේ ජීවිතය කියලා පේන්නේ. අපි ජීවිත ජීවත් වෙනවා කියන බව අද කතා කරන්නේ ජීවත් වෙනවා කියන දේ කියන්නේ ඇහැට රූප පෙනෙන බව, කනට ශබ්ද ඇහෙන බව, නාසයට ගඳ සුවඳ විඳින බව, කයට ස්පර්ශ විඳින බව, දිනට දිවට රස විඳින බව මේ දේ ටිකට. එතකොට මේ ධර්මතාව ටික පිළිබඳ අවබෝධ කරගත්තට පස්සේ අපිට හැම වෙලාවකදීම ජීවත් වෙනවා කියන තැන තියෙන ඇත්ත කතාව මේ තියෙන. අපේ ජීවිතය කියන තැන හේතුඵල ධමයක්. ඒක මේ පුද්ගල භාව ඉක්මවා ගියපු නුවණක්. ඒකට තමයි ලෝකෙ ඇලෙන්න ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේ නැති තැනකට අපිට මනසපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දර්ශනයෙන් අපිට ලැබෙන ඒ ශක්තිමත් බව මත. ඒක නිසා ඒක බොහොම වැදගත් දර්ශනයක්. ඒ කාරණාව අපේ ජීවිතයේ දර්ශනයක් විදිහට ප්‍රඥාවක් විදිහට අපිට යෙදෙනවා නම් ඒ ප්‍රඥාව තමයි අපිට වැදගත්ම දේ වෙන්නේ. ඒක නිසා ඒ ප්‍රඥාව තමයි වැඩි යුතු ප්‍රඥාවක් බවට පත් වෙන්නේ. ඒ ප්‍රඥාව තමයි ලෝකෝත්තර භූමියට අපි නගා සිටින ප්‍රඥාව බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ කාරණා ටික පිළිබඳව හොඳට සම්මර්ෂණය කරන්න වචන ටිකකින් ඔබට කියපු බවක් නැතුව ජීවිතයේ යෙදෙන නුවණකින් ඒක සම්මර්ෂණය කරන්න ඒක බොහොම ප්‍රඥා ගෝචර දෙයක් බවට පත් වෙනවා. ඒක බොහොම වැදගත් ස්ථානයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි හැම කෙනෙක්ම අද දවසේදී කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මේ විදිහට ඇත්තේ අද දවසේදී යෝනිසෝමාසිකාරාදිය පවත්තලා බොහොම වටිනා සත්පුරුෂ ක්‍රියාවක් මේ සිද්ධ කරගත්තේ. මේ සිද්ධ කරගත්තු සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන්ම මේ සියලු කුසලය අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්න ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතුන් මේ උතුම් කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලය ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිතයගේ සියලු දෙවියන් මේකින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ට මේ පින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් දෙන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව ඒ දායකත්වයේ දරනවා සාවිත්‍රි ඊරසිරි මහත්මිය ඒ රාජගිරිය පදිංචි ඒ මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා Taman නමින් මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සමස්ත ලෝකයටම මේ ප්‍රඥාවේ පැතිකඩක් ලබා දීලා මේ සිද්ධ කරගත්ත ඊටාමත් වටින මහානීය කුසලය අපි මේ වෙලාවේදී අනුමෝදන් කරනවා ඒ මවවන ස්ටෙලා වීරසිරි මහත්මියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න ඒ වගේම නැසීන්නේ පරිලෝකීය ඥාතීන් වන දොස්තර ජෝජ් වීරසිරි මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම 2009 10යි දෙවැනි දින නැසී ගිය පුංචි අම්මා වන කමලා විජේනාරායන මහත්මියට 2014 5යි 14 වන දින නැසී ගිය මාමා වන ලක්ෂ්මන් වීරරත්න මහත්මයාටත් ඇතුළු සියලු මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මියගිය සියලු ඥාතීන්ටත් මේ සියලු දෙනාම මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසලය හේතු පාරමිතාවක් නෙවෙත්වා. ඒ හැම දිනාතම උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු ආසනාව වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේ දරන සාවිත්‍රි වීරසිරි මහත්මිය රාජගිරිය සාවිත්‍රි වීරසිරි මහත්මිය බලාපොරොත්තු වෙනව මවවන එස්තෙලා වීරසිරි මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන එස්තෙලා වීරසිරි මහත්මියට මේ කුසලයන් සංසයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සලසේවා ඒ වගේම ඒ සාවිත්‍රී මහත්මිය ඇතුළු මේ සෑම සිරු දෙනාටම මේ සීල කුසලයේ ගොහර කටක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් නිවිත්වා කියලා සාදු කියලා කියන්නේ ගන්න. හොඳයි සීල දෙනාට පෙරවන් සරණයි.